හොඳයි සීලු දෙනාම නිශ්ශබ්ද වන්න සාදුකාරය පවත්වන්න දැන් ඔය ඇත්තෝ ටිකට කලින් භාවනාව සම්බන්ධයෙන් පවත්ත භාවනාව සම්බන්ධයෙන් උපදෙස් අඩංගු හඬපටියක් ශ්‍රවණය කළා මේ සීල භාවනා වැඩසටහනේ ඊළඟ අංගයේ වශයෙන් තියෙන ඒ සක්මන් භාවනාවට අවශ්‍ය උපදෙස් එකක් තවත් සරලව ඉදිරිපත් කරගන්න කියලා ආරාධනයක් තියෙනවා. ඒ සඳහා අපි මේ බොහොම කෙටියෙන් අර දුන්න උපදේශම තව ටිකක් පැහැදිලි කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා වැඩි වෙලාවක් ගන්නෙ නෑ. ඒ උපදේශ වලින් යම් කරුණක් තේරුම් ගන්න අපහසු වුණා නම් ඒ ඇත්තන්ට නැවතත් මේ කාරණා ඇසීමෙන් ඒ දේවල් අලුත් කරගන්න පුළුවන්. සක්මන් භාවනාවේදී ඇත්තටම සක්මනේ සතිය පිහිටවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් ඇවිදිනකොට දැන් මම මේ ඉඳගෙන නෙමෙයි ඉන්නේ. දැන් මං මේ නැවතිලා නෙමෙයි ඉන්නේ. දැන් මං මේ නිදියගෙන නෙමෙයි ඉන්නේ. දැන් මම ඇවිදිනවා. මෙන්න මේ දේට සිහිය පිහිටවන්න පුළුවන් මම දැන් ඇවිදිමින් ඉන්නේ කියන දේට සිහිය පිහිටවන්න පුළුවන් නම් මූලික වශයෙන් මෙන්න මේකයි නිරෝගීම ආරම්භය. මේක හරිම සරලයි. පොඩි ළමයෙකුට උනත් මේ කියන කතාව තේරෙනවා. මම දැන් මේ ඇවිද ඇවිද ඉන්නේ. ඉඳගෙන එහෙම නෙමෙයි. නිදාගෙන එහෙම නෙමෙයි. මම මේ ඇවිද ඇවිද ඉන්නේ. අන්නේ ඇවිදින ඉරියව්වට එහෙමත් නැත්නම් ඒ ඇවිදීමට අපිට සිහිය පිහිටවන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම දැන් ඇවිදිමින් ඉන්නේ කියලා දැනගන්නට පුළුවන්. එහෙම දැනගනිමින් වාසය කරනකොට අමතර ලාභයක් විදිහට ඔය ඇත්තන්ට මේ පාදය පොළවේ සැපීම ප්‍රකට වෙන්න පුළුවන්. අමතර ලාභයක් විදිහට. ඒක බලන්න ඕනෙත් නෑ, නොදැනනව නම් ප්‍රශ්නෙකුත් නෑ. ඇවිදිනකොට ඇවිදිනවා කියලා දන්නව නම් එච්චරයි. ගච්ඡං වා ගච්ඡාමීති පජානාති. බුදුරජාණන් වහන්සේත් ඉල්ලන්නේ එච්චරයි. ඇවිදිනකොට ඇවිදින බව නුවණින් දැනගන්න මේ ඇවිදිනවා කියලා. එතකොට කාට හරි තේරෙනවා නම් අමතරව මේ කකුල් පොළවේ හැපෙනවා ඒක අමතර ලාභයක්. එතකොට ඒ දේ ප්‍රකට නම් වම් කකුල තියෙනකොට වම කියලා හිතින් මෙනෙහි කරන්න පුළුවන්. දකුණු කකුල තියෙනකොට දකුණය කියලා හිතින් මෙනෙහි කරන්න පුළුවන්. ඒ අභ්‍යාසය ඔස්සේ බොහෝ වාර හිත පවත්වන්න උත්සාහ කරන එක සක්මන් භාවනාවට අයිති දෙයක්. එහෙම වම දකුණ තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එයා සිත පවත්වන්න ඕනේ මම දැන් ඇවිදිනවා කියන එක සම්බන්ධයෙන්. එහෙමත් නැත්නම් මම දැන් මේ ඇවිදිමින් ඉන්නේ කියන දේ සම්බන්ධයෙන් සතිය සිහිය දිගටම පවත්වනවා. මෙන්න මේ ටික තමයි මූලික කාරණා මෙහෙම කරගෙන යනකොට හිත පිට යන්න පුළුවන් වෙන අරමුණු කරා යන්න පුළුවන් ඉතින් ඒ හිත පිට යන පිට ගියාම ඒ සම්බන්ධයෙන් සිත් ඇවුලක් ඇති කරගන්න නැතුව ඒ සිත පිට ගිය වාරකෙදී නැවත තමුන්ගේ අර මූල කර්මස්ථානයේට හිත අරගෙන බොහෝ වාර ගණනක් ඒ මූල කර්මස්ථානයේ ඔස්සේ සිත පවත්වන එකයි බලාපොරොත්තු වෙන්නේ. ආයි මම කෙටියෙන් මතක් කරලා දෙන්නම්. යනකොට එහෙමත් නැත්නම් ඇවිදිනකොට ඇවිදිනවාය කියලා දැනගන්න. ඒක තමයි මූලික වශයෙන් ඉල්ලන්නේ. දෙවනුවට අමතර විදිහට වම් කකුල තියෙනකොට දකුණු කකුල තියෙනකොට මේ පාදය පොළවේ සැපීම ප්‍රකට වෙනවා වම තියෙනකොට වම කියලා දැනගන්න දකුණ තියෙනකොට දකුණය කියලා දැනගන්න ඒක බහුල වශයෙන් වඩන්න කියලා තමයි මූලික වශයෙන් උපදෙස් හැටියට දෙන්න තියෙන්නේ. අපි ඊට පස්සේ පැවැත්වෙන පරියංක භාවනාව සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් ඒ අවස්ථාවේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තුනහමාට ධර්ම දේශනාවක් තියෙනවා. අපි මේ අවස්ථාව දෙකේදී ඉදිරියේදී හම් වෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.